බුද්ධක මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ අදිමොක්කය වීරය ප්‍රීතිය ඡන්දය යන ප්‍රකීර්ණක චෛතසිකයන් කුසල පක්ෂයටද වැටෙන්නේ ඉතින් දැන් අපි නැවත නැවත ඔක පැහැදිලි කරානේ ඒවා කුසල විතරක් නෙමෙයි කුසල ලකුසල් දෙකේම වැටෙන නිසා තමයි ප්‍රකීර්ණක කියන්නේ කුසලයේත් අකුසලයේත් විටින් විට තන තන බහුලව යෙදෙනවා. ඒවා කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි යෙදෙන යෙදෙන්නේ ලෝභ දේශ මොහ එක්ක නම් ඒවා අකුසල. අකුසල පක්ෂයට තමයි සහාය වෙන්නේ. ඒවා යෙදෙන්නේ අලෝභ ද්වේෂ මොහත් එක්ක නම් ඒ චෛතසික ටික කුසල පක්ෂයට තමයි ක්‍රියාත්මක. එහෙම නැතුව ඒවා වෙනම ගත්තහම කුසලද අකුසලද කියලා එහෙම නියමයක් නැහැ. සබ්බචිත්ත සංසිගත ඒ වගේ. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි. බොහොම පිං. හොඳයි.